අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර සතිපට්ඨානය තුල තථාගතයන් වහන්සේ දේශනා කරන කායානුපස්සනාවේ 13 වෙනි කමඨාන අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ ලෝක සත්වයාගේ නිවීම පිණිස සංසාර දුකේ විමුක්තිය පිණිස නිවනට කියා දේශනා කරපු එකම මාර්ගය සතර සටිපට්ඨානයේ බව. එනම් මේ සතර සටිපට්ඨානය ලෝක සත්‍යයේ නිවන් මාර්ගය නම් සංසාර විමුක්තිය නම් මේ කායානුපස්සනාව තුළින් භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කරන සෑම ගාථා රත්නයක් තුලම ගාථා පාඨයක් තුලම අපගේ නිර්වාණ මාර්ගය කමඨාන භාවනාව තිබිය යුතුයි. එනම් මේ ධාතුන්වැනි කමඨාන අරගෙන බලනකොට තථාගතයන් වහන්සේ බොහොම අලංකාර වටිනා කමඨාණක් දේශනා කරනවා. අත්ති මස්මින් කායේ කායානුපස්සී විහෙරති. පඨවි ධාතුන්, ආපෝ ධාතුන්, වායෝ ධාතුන්, තේජෝ ධාතුන් වය ධම්මානුපස්සීවා විහෙරති. මොකද්ද මේ ગાථා පාඨවල තථාගතයන් වහන්සේගේ පණිවිඩය කියලා බලනකොට මේ කායානුපස්සනා වඩන කායානුපස්සනා භාවනා යෝගියා මේ කය හතර ආකාරයට දකිනවා කියන එක. මේ කය තුල පටවි ස්වභාවයේ තියෙන බව අපි දන්නවා. ඇස කන දිව නාසය සම අල්ලන්න පුළුවන්. අතපය අල්ලන්න පුළුවන්. එනනම් මේ මස් වැදල්ලක් වාගේ ඝනට ස්පර්ශයට ගෝචර වෙන මේ ධර්මතාවයට අපි කියනවා ඝන ස්වභාවය එහෙනම් මේ පටවි ස්වභාවය තමයි මේ ලෝකේ පවතිනා වූ ඝන ස්වභාවය කියලා අපි දේශනා කරන්නේ එහෙනම් මේ ඝන ස්වභාවයට අනුව එයා කායanu කාය පස්සී වඩනවා එහෙනම් මේ කයට අනුව කොහොමද මේ පටවි ධාතුවේ නිර්මාණය කියලා බලනකොට මේ භාවනා යෝගියා පරියංකෙන් ඉඳගෙන දැස් වසාගෙන මේ බම්බයක් විතර උස තියෙන මේ කයදියා පටවි ස්වභාවයෙන් බලනවා ඝනකමෙන් යුක්ත වූ ස්පර්ශ කළ හැකි විවිධාකාර ඇඩ තලවලින් යුක්ත වූ මෙම කයේ ක්‍රියාකාරීත්වය මේ කය තුලින් ඇතිවෙනා ප්‍රතිචාර ධර්ම නාම රූපත් එක්ක මේ කටයුතු වල යෙදෙන්නේ කොහොමද මේ පටවි ධාතුව කියලා මේ කයේ පටවි ස්වභාවයට අනුව ලෝභය, ద్వේෂය, මෝහය, රාගය කියන මේ අකුසල මූලයෝ ඇති වෙන්නේ කොහමද? නැති වෙන්නේ කොහමද? ඇති වෙමින් පවතින්නේ කොහමද? නැති වෙමින් පවතින්නේ කොහමද? ඇති වෙවි නැති වෙවි යන්නේ කොහමද? නැති වෙවි නැවත ඇති වෙවි පටන් ගන්නේ කොහමද? මේක දිහා බලාගෙන මේ භාවනා යෝගියා ඉන්නවා. බලන්න මේ පටවි ස්වභාවයට මේ ඝන ස්වභාවයට මේ ස්පර්ශ ස්වභාවයට මොකවත් ඇයෙන්නේ නැහැ, පේන්නේ නැහැ. ඇයි එයාට තියෙන්නේ දැනීමක් විතරයි. ස්පර්ශයක් විතරයි. එහෙනම් පටවි ස්වභාවයට අපි සමවැදුනාම පටවියට අනුව මේ කය බැලුවාම ගොඩාක් දුරට වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ ධර්මතාවයන් අතර තුලින් නිර්මාණය වෙන්න ලෝභය, ద్వේෂය, මෝහය, වෛරය, රාගය කියන අකුසල මූලයෝ తాවකාලිකව නිරෝධ වෙලා යනවා. එහෙනම් අපි මේ කය දිහා බලන්නේ ලෝභයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් නිසා ජීවිත කාලෙම අපට සිද්ධ වෙලා තියෙනවා අකුසලයක් එක්ක මේ කයත් එක්ක ගනුදෙනු කරවන්න. එහෙනම් තථාගතයන් වහන්සේගේ මේ කමඨාන තුලින් අපට පෑදිලි මේ කය හතර ආකාරයට දකින්න පුළුවන් කියන එක. ඝන මට්ටමට අනුව මේ පටවි ධාතුවට අනුව මේ කයේ පටවි ස්වභාවයේ ස්පර්ශ ස්වභාවයට අනුව බලනකොට අපට පෑදිලිව පේන එක උත්තරීතර කාරණාවක් තමයි මේ ඝන ස්වභාවය තුල පවතිනා වූ ධර්මතාවය ඒක නිසා මේ නාම රූපත් එක්ක ගනුදෙනු කිරීම ඒ ගනුදෙනු කිරීම නිසා මේ කය තුල ඇතිවෙනා වූ සංවේදීභාවය කලබලකාරීත්වය කැළඹිච්ච ස්වභාවය විවිධ ප්‍රතිචාර කියන මේ එක එක ඉරියව් වලින් අරන් බලනකොට අපට පෑදිලි වෙනවා මේ කය තුල කිසිම සංවරභාවයක් නැහැ කියලා. මොනවාරි දැක්කාම ගණ්ඩ හිතෙනවා නම් කය තුල ලෝභ දේශ මොහ හැදිලා නැහැ. යමක් දැක්කාම ඇයෙන් ගන්න පුළුවන්ද ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් දැක්කාම ඒක ඇයේ ප්‍රශ්නයක්. එහෙනම් කාලය වේලාව තීරණය කරලා රාසිගතව ගින් අපට අවශ්‍ය දේ අපි අරගෙන භුක්ති විඳිනවා නම් ඒ කියන්නේ එයාගේ කය ඇසට කීකරු වෙලා ඇස කියන කියන විදියට එයාගේ කය නටනවා. එහෙනම් මේ ප්‍රතිචාරය මේ කායික ක්‍රියාව තුළ තියෙන දෝෂය මේ භාවනා යෝගියා දැකිය යුතුයි. කනට යමක් ඇයෙනකොට කනට ඇහිච්ච දේ නිසා ඉරියව් වෙනස් වෙනවා. එයා එතන රැඳෙන්නේ නැහැ. ඉමීසරේ නැකිట్లా පිටත් වෙලා යනවා. ඇයි එයාට නිින්ද ආපාසය දරා ගන්න බෑ. ඇයෙනවා නම් නැකිట్లా යන්න ඇයි ඒ ප්‍රශංසාව, කීර්තිය, ගෞරවය අත්හැරලා බෑ. ඒකට එයා බැඳිලා. එහෙනම් මේ ලෝකේ මේ අසකන දිවනාසය සම කියන මේ ආයතන පාතුල පවතින මේ පංච කාමය මේ පංච නීවරණ ධර්ම පිළිබඳව අපට අවබෝධ නැති නිසා තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා මේ පංච නීවරණ ධර්ම මේ පංච නිරෝධ ධර්මතාවය අපිට එකපාරට ප්‍රත්‍යක්ෂ වෙන්නේ එහෙනම් මේක නිරෝධ කරන්න ක්‍රමානුකූලව ක්‍රමෙන් ක්‍රමෙන් මට්ටමේ මට්ටමට අපි මේක දැකිය යුතුයි. එහෙනම් මේ කය පටවි ස්වરૂපයෙන් අපි දැකිය යුතුයි. එහෙනම් මේ ඝන ස්වභාවයට මේ ස්පර්ශ ස්වභාවයට යම්කිසි දෙයක් දැනෙනකොට එයාගේ ප්‍රතිචාරය මොන වගේද? එහෙනම් සමහර අවස්ථාවලදී සමහර අයගේ අඩුපාඩු දකින්නකොට ස්ථානෙන් පලා යනවා. తాවකාලික ඒ තැනින් බෑරව යනවා. එහෙනම් ඇයි ඒ වගේ ප්‍රතිචාර ඇති වෙන්නේ කියනකොට මේ කය द्वේෂයේ තියෙන බව අපට අඟවනවා. එහෙනම් කෙනෙකුගේ වරද අපට ඌලගෙන ඉන්න බෑ කියලා කියන්නේ තරහා යනවා කියන එක නේද? කෙනෙකුගේ ක්‍රියාකලාපය ඔරොත්තු දෙන්නේ නැහැ කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් අදාගෙන මවාගෙන ඒකට අනුව ලෝභයෙන් ජීවත් වෙනවා කියන එක නේද? එහෙනම් කෙනෙකුගේ වචන කෙනෙකුගේ ක්‍රියාව දෙතුන් දෙනෙකුගේ සාකච්ඡා ඔරොත්තු දෙන්නේ නැතුව අපේ ස්ථානයෙන් බෑරව යනවනම් ඒ කියන්නේ අපි අපට කියලා මානසිකත්වයක් තියාගෙන නඩත්තු කරනවා ඒ කියන්නේ අපි මුලා වෙනවා මෝහයට මත් වෙලා එනම් මේ කායික පටවි ස්වභාවය තුළ තියෙන ප්‍රතිචාර දියා 100න් බලාගෙන ඉන්න පුළුවන් නම් එයාට විශාල පොත් සංඛ්‍යාවක් ලියන්න තරම් ගැඹුරු ධර්මතාවයන් වැටෙනවා. සද්ධර්මය ඇයෙනකොට තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය ඇයෙනකොට නැකිටලා යන්න හිතෙන්නේ අනේ මේක මේ පිටුපාල බෑ මේක හොඳට ආගන්න ඕනේ බැරි වෙලාවත් අපි දන්නේ නැති එකක් කියවුනොත් බැරි වෙලාවත් ප්‍රත්‍යක්ෂ නොවුන එකක් ආගන්න ලැබුණොත් ගැඹුරු ධර්මතාවයක් හිතාගන්න බැරි එකක් අපට අවබෝධ කරගන්න ලැබුණොත් කියන ඒ සැකේ නිසා සන්තෝෂේ නිසා අපි බොහොම කැමැතෙන් ශ්‍රද්ධාවෙන් කන් දෙක ඇරගෙන වාඩි වෙලා ඉන්නවා. එනම් මේ தত্ত্বය මේ කායික චර්යාව තුළ පටවි ස්වභාවය තුළ ඇතිවෙන රූපයෝ. එහෙනම් අපි දකිනවා කෙනෙක් ආවා වාඩි වුණායි කියලා. ඇත්තටම දැක්කදයි කියලා කිව්වාම රිසීවරයෙක් මුනිවරයෙක්ගෙන් ඇහුවා මෙයා කියන එහෙම දෙයක් මම නම් දැක්කේ නැහැ කියලා කියනවා. ඇයි මේ රිසීවරයාගේ ඇස් දෙක ගොඩාක් වෙනස්. අපි දැක්කනේ මේ කෙනෙක් ඇවිල්ලා මෙතන වාඩි වුණා කියලා. ඔයා ඇයි දැක්කේ නැත්තේ? මම නම් දැක්කේ නෑ කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා. තප්පරෙන් තප්පරයට රූප කලාප ඇති වෙවි ඒ රූපාවචර ස්වභාවය අරූපාවචර ස්වභාවය බවට පත් වුණා අත කඩිය කුස්සනකොට එහෙනම් පළවෙනි අඟලේ ඉඳලා 12 වෙනි අඟලට රූප කලාප කෝටියක් විතර නිර්මාණය වෙලා එහෙනම් අපි දන්නවා චිත්‍රපටියක් වාගේ එකක් නිර්මාණය කරනකොට ප්‍රේම් කියලා කියනවා රාමු. එහෙනම් මේ රාමු හදලා එකින් එකට එකින් එකට ගොතලා එක එක අඟලෙන් අඟලට අඟල් භාගයෙන් භාගයට වෙනස් වෙන රූප ලක්ෂ ගණන් එකතු කරලා ඒකට වේගයක් තීරණය කරනවා තප්පරයට මේ වගේ රාමු 20ක් යන්න ඕනේ කියලා වේගය තීරණය කරලා ධාවනය කෙරුවාම කතා කරනවා නටනවා දුවනවා පනිනවා මේකට චිත්‍රපටිය කියලා කියනවා එහෙනම් මොකද්ද මේක චිත්‍රපටය කියලා කියන්නේ රාමු වල එකතුවක් නවීන තාක්ෂණය නිසා මේක ඩිජිටල් ක්‍රමයට මේක එකින් එකට එකින් එකට ඔතලා ගැප් කරලා අණු වලින් පරමාණු වලින් නිර්මාණය කරලා තියෙන නිසා අපට මේ තාක්ෂණය විනිවිද දකින්න බෑ. හැබැයි ඒ කාලේ අර විශාල රූපරාම පටිරෝලක් එක්ක අරගෙන ඇවිල්ලා සුදු පාට තිරයක් තියලා ප්‍රොජෙක්ටර් එකකින් දානකොට ඒ ආලෝකය අර තිරය මත වැදිනකොට විශාල රෝදයක් ඇරකෙනවා ඒ රෝදයෙන් තියෙන රාමු පටිය මේකෙන් නිදාස් තවත් එකකට එතෙනවා අන්න ඒ පටිය දිගහැරලා බැලුවාම නෙගටිව් වල ගොඩාක් රාමු පවතිනවා එහෙනම් මේ නෙගටිව් රාමු දිහා බලනකොට එතන චිත්‍රපටියක් නැහැ එකින් එකට බලනකොට මොකවත් තේරෙන්නේ නැහැ හැබැයි ඒක එක්තරා වේගයකින් ධාවනය කෙරුවාම ලස්සන රූප මැවිලා ලස්සන නිර්මාණ ලැබිලා එහෙනම් ඒක තුළ විශාල චලනයක් ක්‍රියාවක් දකින්ට ලැබෙනවා මේක තමයි ඇසේ ස්වභාවය අත්තක් සෙලවෙනවා නම් සෙලවන රූපය දැක්කද නැහැ රූප 20000ක් විතර දැක්කා තප්පරෙන් තප්පරයට සෙනෙන් සෙනෙට රූපය කැඩි කැඩි බිඳි බිඳි අලුත් අලුත් රූප වලටපත් වෙනවා මේ යථාර්ථය දකින්න පුළුවන් නම් තමයි එයා මේ ඇස් දෙකෙන් නියම රූපය දැක්කේ එහෙනම් අපි දකින රූපයෝ රූපයෝ නෙමෙයි අපට පේන දේවල් මොකවත් සත්‍ය නෙමෙයි හැම දෙයක්ම අසත්‍ය දේවල් අපටීම එකක් තියෙන බව පේනවා. ඇයි? එක්තරා වේගයකින් ඒ ගස්කොළන් එල්ලෙන නිසා ඒ වේගයෙන් එල්ලෙන නිසා මේක වහාම මෙතනින් අතනට සැලවිලා එතනින් මෙතනට ආවයි කියලා පේනවා. හැබැයි රිසිවරයාට පුළුවන්කම තියෙනවා මුනිවරයෙකුට පුළුවන්කම තියෙනවා තමන්ගේ චිත්ත වීතියේ වේගය අඩු කරලා ඒක සාමාන්‍යයෙන් තීටා වාගේ අඩු කරලා තප්පරයට සිතවිලි තුනක් හතරක් පහක් වගේ මට්ටමට අඩු කරලා ඒකෙන් බලනවා අර ගාදිය. එතකොට ගා නිකන් ভাইබ්‍රේෂන් එකක් වගේ සෙලවි සෙලවි සෙලවි සෙලවි ඉදිරියට ගින් නැවත සෙලවි සෙලවි පල්ලයට එනවා. එහෙනම් එක පාට කොලේ ගින් ආවේ නැහැ. ඒක තුළ විශාල කම්පනයක් අටගත්තා. එහෙනම් ඒ කම්පනයේ මට්ටමට සිත නැවත සෑල්ලු කරලා නැවත ඒ මානසිකත්වයෙන් බලනකොට යට පේනවා සෑම තප්පරයක් ගානේ සෑම අංශුවක් ගානේ ඒ විවිධාකාර රූප රාශියක් ඉපදෙනවා. එහෙනම් මේ චලනයෙන් ඊළඟ චලනයට යනකොට ඒ රූපය නැති වෙලා යනවා. එහෙනම් රූප කණ්ඩායමක් එකතු වෙලා තමයි චලනයක් නිර්මාණය කරන්නේ. එහෙනම් කෙනෙක් නැගිටිනවා කෙනෙක් ඇවිදිනවා කෙනෙක්ගේ ක්‍රියාකලාපේ දිහා බලනකොට සෑම තප්පරයක් ගානේ එයා රූප ලක්ෂ ගණන් නිර්මාණය කරලා තමයි නැගිටිලා ඇවිදිනවා කියන ඒ චලනය මේ ලෝකෙට ඉදිරිපත් කරන්නේ. මේ විදියට මේ කයට අනුව බලනකොට පටවි ස්වභාවයට අනුව බලනකොට මේ ධාතුන්ගනි කමඨාන වඩන භාවනා යෝගියා පුදුමාකාර සන්තෝෂයටපත් වෙනවා එයාට මේ තපස් ජීවිතයේ ප්‍රීතිය කියලා නිම කරන්න බැරි තරම් කොමක්ද ඒකට තියෙන හේතුව මේ තාපසයා මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මිනිස්සු එනවා මිනිස්සු යනවා නෑ විශාල රූප කණ්ඩායමක් පොකුරක් විතර චලනය වෙනවා ඒ රූප කණ්ඩායම එක එක රූප ඇති වෙනකොට කලින් ඇතිවෙච්ච රූපය අරූප බවට පත් වෙලා නැති වෙලා නිරෝධ වෙලා යනවා. ඒක දිහා බලනකොට අසංවරභාවය පේන්නේ අසත්පුරුෂ වැඩ පේන්නේ අකුසල කර්ම පේන්නේ මේ රූප රාමු ටික පේන්නේ එහෙනම් මේ රූප කලාප ඇති වෙන ස්වභාවය නැති වෙන ස්වභාවය දිහා බලාගෙන මේ සෑම රූප පිණ්ඩයක් තුළම එයා විශාල ධර්මතාවයක් දකිනවා. ඒක තමයි රූපාවචර ධර්මතාවය සහ අරූපාවචර ධර්මතාවය. එහෙනම් රූපයෙන් ඇතිවෙච්ච රූපාවචර බ්‍රහ්මලෝක ඇති උනේ කොහමද? අරූපාවචර බ්‍රහ්මලෝක ඇති උනේ කොහමද? බලන්න කායානුපස්සනාව තුළින් එයා මේ දෙතිස්මා තලය තුළ රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක නිර්මාණය වෙලා තියෙන ඒ නිර්මාණ භාවය එයා තේරුම් ගන්නවා එහෙනම් මේ ලෝකේ යම්කිසි කෙනෙක් අපට යමක් පූජා කරනකොට පූජා වෙන එක යාට පේන්නේ එයාගේ අතේ තියෙන දේ අරගෙන අපගේ පාත්‍රය ළඟට දික් කරනකොට රූප 500ක් විතර බී වෙලා ඉවරයි ඒක පාත්‍රය ඇතුළට දානකොට රූපෙන් රූපෙට ඇති වෙලා නැති වෙලා ඇති වෙලා නැති වෙලා ඒක පාත්‍රයට වැටෙනවා. වැටිච්ච ගමන් රූපයක් ඇති වෙලා නැති වෙලා ගියා. නැවත අත ගන්නකොට රූප 500ක් විතර නිර්මාණය වෙලා නැවත එයාගේ අත තිබිච්ච තැනට යනවා නැත්නම් එයා කැමති ඉරියව්වට යනවා එහෙනම් මේ ස්වභාවය දිහා බලනකොට මේ පටවි ස්වභාවයට අනුව බලනකොට මේ භාවනා යෝගියාට වචන වලින් කියන්න බැරි තරම් මේ සංඥා සංස්කාරවල විශාල ධර්මතාවයක් වැටෙන්න පටන් ගන්නවා මේ භාවනා යෝගියා කණෙන් ආලා බලනවා මොනවද මට ඇයෙන්නේ කියලා බලනකොට විශාල ශබ්ද එනවා කුරුල්ලන්ගේ ඇත්තටම මීරි කටහඬක්ද කියලා එයාගේ සිතේ වේගය අඩු කර කර බලනකොට ඒක මීරි නෑ කඩතොළුයි ගොඩාක් ගොරෝසුයි වාගේ දැනෙනවා. එහෙනම් මේ හැම શબ્දයක්ම එකට එකතු කරලා එක වේගයකින් තරංගයක් වශයෙන් මේක ධාවනය කෙරෙව්වොත් එතකොටයි මීරියට එන්නේ. ඒ තරංගය ගොඩාක් විවෘත කරලා ඒ අණු අතර ඉඩසක් ඇති කෙරුවොත් මේක ආන්න බෑ හරියට අශෝබන ශබ්දයන් අමීරි ශබ්දයක් බවට පත් වෙනවා. එනනම් මේ භාවනා යෝගියා මේ කුරුල්ලන්ගේ ශබ්ද මිහිරි කියලා දැනගත්තා මේ මිහිරි ශබ්දයට සමවැදිලා සිත අඩු කරන්න අඩු කරන්න සිතේ වේගය අඩු වෙනවත් එක්කම මේ කුරුල්ලන්ගේ ශබ්දයේ විකෘති ශබ්ද බවට ක්‍රමානුකූලවපත් වෙනවා. ඇයි ඒ අඬ තුල තියෙන සරිගම පද නී කියලා කියන සම්පූර්ණ සොර ටික කැඩි කැඩි සොර දෙක අතර ඉඩස වැඩි වෙන්න වැඩි වෙන්න ඈත් වෙන්න ඈත් වෙන්න ඒ ශබ්දය තුළ තියෙන මීරි ස්වභාවය අඩු වෙගෙන යනවා අඩු වෙලා අඩු වෙලා අමීරි ස්වභාවය ක්‍රමානුකූලව වැඩි වෙනවා. එහෙනම් ධන ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා බිඳු ගියාම ඊට පස්සේ ඍණෙන් පටන් අර ඍණ වැඩි වෙගෙන යනවා. එහෙනම් මේ විදිහට බලනකොට එයාට සයන්නේ මයන්නේ ගයන්නේ රියන්නේ යම් යම් ශබ්ද විතරක් එයාට එනවා. එහෙනම් මේ ශබ්ද ඇයෙනකොට එයාට තේරෙනවා මේ ලෝකයේ කිසිම ශබ්දයක් මීරි නෑ. මේ ලෝකේ කටහඬ කියලා මොකවත් නැහැ. මේ ශබ්ද හත එකතු වෙලා කම්පණය වෙනකොට ඇතිවන දෝංකාරය වෙන්වෙන් වශයෙන් දකින්න බැරි නිසා මේක කටහඬ කී කියන මුලාව අපි තුල ඇති වෙලා මේ යථාර්ථය දකින්නකොට මේක තුල තියෙන විද්‍යාව දකිනකොට මේ භාවනා යෝගියාට මොකවත් ඇයෙන්න ඇයෙන දේවල් හැම එකක්ම අනුවසයෙන් ඇයෙනවා එතකොට යාට තවත් තේරෙනවා මේ ශබ්දය ඇවිලා තියෙන්නේ මේ ශබ්දය නිර්මාණය වෙලා තියෙන්නේ සොර හතෙන් නම් සොර හතක් එකපාරට ඇයෙන්නේ නැහනේ විඥාණයට පුළුවන්කම තියෙන්නේ එක මොහතක එක අණුවක් පමණක් අවශෝෂණය කර ගැනීමේ හැකියාව. එහෙනම් රූප කලාප එකයි යට ගන්න පුළුවන්. එහෙනම් සා කියන රූපය ගත්තාම රී කියන රූපය ගන්න ඒක අරගෙන සනේකට පස්සේ නී කියන එක පා කියන එක ද කියන එක ගන්නවා නම් එයා තවත් සන කීපයකට පස්සේ ගන්නෑ. එහෙනම් සරිගම පද නී කියන එක සම්පූර්ණයෙන් එකට වුණේ නැහැ. ඒක රූප කලාප වශයෙන් අත්වතාවක් ඇහිලා ඒ ඔක්කොම එකතු වෙලා තමයි ඒ කම්පණයේ දෝංකාරය නිසා ආවල් කෙනා ආවල් වචනෙන් මට බැන්නා. ආවලා ආවල් වචනේ මට ප්‍රශංසා කළා කියලා අපි ලෝකයක් අදනවා. ඇත්තටම වචනයක් මේ ලෝකේ නෑ. වචනේ තියෙන ශබ්දය ඉඩස වැඩි කරලා බැලුවාම ස්වර හතක් පමණක් ඒකේ අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් මේ ලෝකයේ තියෙන සෑම શબ્දයක්ම නිර්මාණය වෙලා තියෙන ක්‍රමවේදය දිහා බලනකොට දැන් කලබල වෙන්න හේතුවක් තියෙනවද? දැනගන්න හේතුවක් තියෙනවද? දුක් වෙන්න හේතුවක් තියනවාද කියලා බැලුවාම මේ ලෝකේ දුක් වෙන්න කරදර වෙන්න කලබල වෙන්න මොකවත් හේතු නැහැ. ඇයි එහෙම වචන මේ ලෝකේ නැහැ. භාෂාවක් ලෝකේ නැහැ. එහෙනම් ව්‍යාකරණයක් මේ ලෝකේ නැහැ. වාක්‍යයක් කියලා එකක් කියන්නේ සම්පූර්ණ බොරුවක්. එහෙනම් මේ ලෝකය පිරීලා තින්නේ බොරුවෙන්. එතකොට මේ භාවනා යෝගියා මේ ගස්කොලන් දිහා බලලා මිනිස්සු දිහා බලලා මේ බඩු මුට්ටු ගොඩනැගිලි දිහා බලලා එයාට එක ධම්මපදයක් තේරෙනවා සබ්බේ ලෝකස්මින් අනිච්චා සියලෝම ලෝකයේ තියෙන දේවල් අනිත්‍යයි එහෙනම් මොනවද මේ ලෝකේ පිරලා තියෙන්නේ මුසාව මේ ලෝකයේ හැම තැනම බොරුවක් පිරීලා තියෙනවා එහෙනම් මේ බොරුවට මිනිස්සු මුලා වෙලා බොරුව නඩත්තු කරනවා. මේක තමයි ලෞකික ජීවිතය, භෞතික ජීවිතය පැවැත්ම කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. අරියටම හරි බොරුව නඩත්තු කරනවා නම් මේක නඩත්තුව පැවැත්මක් නෙන්නම්. එහෙනම් මේ කමඨානට අනුව මේ භාවනා යෝගියා මේ පටවි ස්වභාවයෙන් කය දිහා බලනකොට කායේ කායානුපස්සේ විහෙරතේ කියලා මේ කයට අනුව බලනකොට මේ ඇසට පේන දේවල් විශාල වෙනස්කම් වලින් යුක්තයි කනට ඇයෙන දේවල් විශාල වෙනස්කම් වලින් යුක්තයි දිවට දැනෙන රස જાති වලට සිත පීඨවලා බලනකොට ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, පැණි රස කියලා ඒ හැම රසයක්ම වෙන වෙනම යට පේන්න පටන් ගන්නවා. එනම් මේ භාවනා යෝගියාට වැටහෙනවා මේ ලෝකේ රසවත් ආහාර මොකවත් නැහැ. ලුණු රස, ඇඹුල් රස, තිත්ත රස, කාට රස, පැණි රස, මිරිස් රස කියන කිරි රස කියන මේ රස જાති හත එකතු වුණාම ඒ ඒ රසවල අඩු වැඩිතාවය නිසා අපි මේක රසයි කියලා තීරණය කරනවා. ඇත්තට මේම රසක් නෑ රස කෑම જાති 25 කරගෙන 25ම පරීක්ෂණයට භාජනය කළොත් ඒ 25ෙම තියෙන මේ රස જાති හතමයි සමහර වල ලුණු වැඩි නිසා ඒක වෙනත් රසයක් වාගේ දැනෙනවා සමහර වල මිරිස් රස වැඩි නිසා ඒකේ රසය වෙනත් වාගේ දැනෙනවා සමහර ඒවල ඇඹුල් වැඩි නිසා ඒක වෙනත් රසයක් වාගේ දැනෙනවා. නමුත් තියෙන්නේ රස වර්ග 7යි. ඒ රස වර්ග 7 තුල අඩු වැඩි වීම නිසා වෙනත් වෙනත් නාම රූප වටිනාකම් ලැබිලා මේ භාවනා යෝගියාට මේ දාණය තුලින් තමන්ගේ මොකේ තුල තියෙන බත්කට තුලින් විශාල ධර්මයක් වැටෙන්න පටන් ගන්නවා මේ භාවනා යෝගියා මීට පෙර මේ ධර්ම ස්පර්ශ කළේ නැහැ. මෙවැනි ධර්මතාවයක් මේ පටවි ධාතුව තුල මේ ස්පර්ශ ධාතුව තුල පවතින බව එයා කවදාවත් දැනගෙන හිටියේ නැහැ. එහෙනම් ඝන ස්වභාවයට අනුව මේ ලෝකෙදියා බලනකොට පටවි ස්වභාවයෙන් මේ ලෝකෙදියා බලනකොට විශාල වෙනසක් එයාට තියෙනවා ගඳ කියලා එකක් තියෙනවද සුවඳ කියලා එකක් තියෙනවද කියලා ඉඹලා බලනකොට එයාට එක පාර්ත ගඳ සුවඳ දැනෙනවා. මොනවද මේ ගඳ කියලා සිත නිවලා නිවලා සිත තීට මට්ටමට බස්සලා අර ගඳ දිහා බලනකොට දැන් ගඳ දැනෙන්නේ නැහැ. අණු වල එකතුවක් නාය තුලට ගලාගෙන යනවා. ඇත්ත ඒක. ආශ්වාස කරනකොට ඔක්සිජන් වාතය, කාබන් ඩයොක්සයිඩ් වාතය, නයිට්‍රජන් වාතය කියලා අපි කියන්නේ අණු වල එකතුවක් නේද? ඒ ඒ අණු වලට ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන තීරණය වෙලා නේද? එහෙනම් මේ සෑම අණුවක්ම වාතය බවට පත් වුණා මේ ගඳ කියලා කියන්නේ වාතයක් නේද? එහෙනම් ඒකේ ඉලෙක්ට්‍රෝන, පොට්‍රෝන, නියුට්‍රෝන තියෙනවා. එහෙනම් මේ ගලාගෙන යන ස්වභාවය මේ භාවනා යෝගියාට ප්‍රත්‍යක්ෂ වෙනවා. මේ භාවනා යෝගියා කල්පනා කරනවා තමන්ගේ නාසය තුළට ගලාගෙන යන මේ අණුවල මොනවද තියෙන්නේ කියලා තවත් සිත සෑල්ලු කරලා සෑල්ලු කරලා අර අණු දෙක අතර ඉඩස වැඩි කරනවා නාසය තුළට ගලාගෙන යන අණුවේ ධාරිතාව භ්‍රමණ වේගය අඩු කරනවා සිත කෙසේද තරංගය එසේමය එනං නාසයට අයියෙන් ඇද්දොත් ගොඩාක් ඇතුල් වෙනවා ඉමින් ඇද්දොත් ගොඩාක් අඩු වෙනවා අදින්නෙම නැතුව හිටියොත් බොහොම ඉමින්සරේ වාතයේ තියෙන කම්පණයට මට්ටමට ඒක ඇතුල් වෙනවා ගලාගෙන යනවා මේ විදියට මේ නාසයට ඇතුල් වෙන ගන්ධය බොහොම සියුම් කරලා සරල කරලා සෑල්ලු කරලා අණු වශයෙන් දැකලා අණු දෙක අතර ඉඩස වැඩි කරලා එක එක අණු ගන්න ගියාම එක අණුවක් එනවා ගඳයි එක අණුවක් එනවා සුවඳයි එක අණුවක් එනවා සීතලයි එක අණුවක් එනවා රස්නේ දැන් එයා ළඟ ගඳ තියනවද කියලා ඇහුවාම ගඳ නම් මට නම් දැනෙන්නේ නැහැ. ඇයි ගඳ දැනෙන්න විදියක් නැහැ. අණු කෝටියක් එකතුනාම කොළපාට වෙලා පේනවා. අණු කෝටියක් එකතුනාම කාපාට, නිල් පාට, තැඹිලි පාට වෙලා පේනවා. එහෙනම් අණු වල නිර්මාණය තමයි මේ නාම රූප වර්ණ ධර්මතාවය. එහෙනම් මේ ලෝකයේ අණු ටික වෙන් කරාම කොළ පාටකුත් නැහැ, තැඹිලි පාටකුත් නැහැ. ඒක තුළ නිර්මාණයකුත් නැහැ. එහෙනම් මේ භාවනා යෝගියාට දැනෙනවා මේ නාසය තුළ ඇතුල් වෙන්නා වූ කිසිම අණුවක ගඳ නැහැ. අණු රාශියක් එකතු වෙලා රූප පිණ්ඩයක් වශයෙන් අණුපිණ්ඩයක් වශයෙන් එකතු තමයි මේ ගඳ සුවඳ කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කලාප වශයෙන් වෙන් කරලා බලනකොට ඇත්තටම ගඳද සුවඳද කියලා තීරණයකට එන්න බෑ. අන්න මේ අවබෝධය ආවාම එයාට තේරෙනවා මේ ලෝකයේ ගඳකුත් නැත සුවඳකුත් නැත ගඳ සුවඳ කියලා එකක් තියෙනවයි කියලා මෝහය ඇති වෙලා මාන්නය ඇති වෙලා ඒක තුළ හැලීමක් ගැටීමක් පමණක් ඇත කියන ධර්මය වැටෙනවා. එහෙනම් කල්පනා කරලා බලනකොට මේ ඝන ස්වභාවයට අනුව මේ කය දිහා බලනකොට මේ භාවනා යෝගියාට විශාල ගැඹුරු ඥානයක් අවබෝධයක් මතුවෙලා එහෙනම් අපි කතා කරන වචනවල ඒ සැරගතිය බලනකොට ඒ වචනවලට සමවැදිලා වේගය අඩු කරනකොට සැරතියා Tamanටවත් ඇයෙන්නේ නැති තරම් සෑල්ලු වෙලා නිරෝධ වෙලා යනවා එහෙනම් සිතේ ධාරිතාව පාලනය නැති නිසා වචනය පාලනෙන් තොරව බැහැරව යනවා එහෙනම් සිතේ ධාරිතාව අඩු වෙනකොට ඒ සිත සෑල්ලු වෙනකොට ඒකට අනුව වචනයේ තියෙන සැර අඩු වෙලා වචනය සෑල්ලු වෙලා යනවා. මේ ධර්මතාවයේ තේරුම් ගත්තාම මේ භාවනා යෝගියා ගොඩාක් සංවර ලෙස කතා කරනවා. මෛත්‍රියෙන් දයාවෙන් කරුණාවෙන් කතා කරනවා. මේ භාවනා යෝගියාට තේරෙනවා මේ කායික චර්යාව තුළ මේ කනේ ශ්‍රවණය තුල ඇසේ දැක්ම තුල මොකෙන් කතා කිරීම තුලින් නාසයේ ගඳ තුම සුවඳ තුලින් මේ හැම දෙයක් තුළම විශාල ධර්මතාවයක් අන්තර්ගත වෙලා තිබිලා මට මේවා වැටහිලා නැති ප්‍රශ්නේ තමයි තිබුණේ කියලා මේ භාවනා යෝගියා සෑම දෙයක්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. එහෙනම් මේ භාවනා යෝගියාට මේ හැම දෙයක් තුළම තේරෙනවා මේ හැම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ පටවියට ස්පර්ශ වෙන්න පුළුවන් විදියට මේ හැම දෙයක් තුළම හැම සංඥා සංස්කාර ධර්මයක් තුළම ස්පර්ශය නම් ඕ පටවි ස්වභාවය පවතින බව තේරෙනවා මේ භාවනා යෝගියා මේ පටවියට අනුව මේ කයදියා බලනකොට පටවි මට්ටමින් ඇතිවෙන කිසිම අකුසල කර්මයක් මෙයා ඉමිකම් කියන්නේ කුසල කර්මයකට ඉනිකම් මිකම් කියන්නේත් නෑ හේතුව මේ භාවනාව යෝගියාට ඕනේ වැඩනිමා කරලා පිරිනිවන් පාන්න මිසක් මේකත් එක්ක කටයුතු කරන්න නෙමෙයි එහෙනම් මේ භාවනා යෝගියා ධාතුන්වෙනි කමඨාන වඩලා විශාල අවබෝධයක් ලබා ගත්තා මේ කය තුල පටවි ස්වභාවයෙන් බලනකොට ඇයෙනවා පේනවා දැනෙනවා ඇඟෙනවා කියන පංචකාම පිළිබඳ ධර්මතාවය මේ කායික ස්වභාවයට පටවි ස්වභාවයට ගනුදෙනු කරනකොට ඒ හැම දෙය තුලින් Nirodhagamini පටිපදාව අවබෝධ වෙලා මේ භාවනා යෝගියා ගැඹුරු ධර්මතාවයක් මේක තුලින් වටහාගෙන නැවත මේ කමඨාන දියා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආපෝ ධාතුවට අනුව මේ කය බලන්න කියලා. මොකද්ද මේ ආපෝ ධාතුව කියලා කියන්නේ මුළු සර්වාංගයේ පුරාම තෙතමනයක් තියෙනව නේද? ගලාගෙන යන ස්වභාවයක් තියෙනව නේද? අන්න මේ ස්වභාවයට තෙතමනයට සමවදින්න කියන එක. එහෙනම් අපේ මිනිස්සුත් භවය තුළ අපි මේ කය දිහා බලනකොට අපි දන්නවා මේක ඝන වස්තුවක්. මේ කය ගොඩාක් ශක්තිමත් මේක මගේ කය මම වෙමි කියලා එකක් නඩත්තු කළා. එහෙනම් මේ ආපෝ ධාතුවට අනුව බලනකොට කයේ තින සීතල වලට අනුව බලනකොට ගලාගෙන යන ස්වභාවයට අනුව බලනකොට එබෙනවා ඇලෙනවා වැగిරෙනවා කියන ස්වභාවයට අනුව බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා මට පටවියක් නැහැ මට තියෙන ආපෝ ස්වභාවයන් ගලාගෙන යන ස්වභාවයන් එනම් පේන්නේ මොනවද ගලාගෙන යන දේවල් පේනවා එහෙනම් රූප පේන්නේ නැද්ද? නෑ. රූපය ගලාගෙන යනවා. ඒක නිසා තවත් ගලාගෙන එනවා. ආවල් ගා ආවලාට අයිති මායිමේ තියෙන්නේ මටත් අයිති. එහෙනම් ආවලා ගමේ ගියාම මේක කැපුවාම ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේක කපලා ඉක්මනට කපලා ඉරලා ලී කෙරුවට පස්සේ ප්‍රශ්නයක් නෑ. ඒ මනුස්සයා බැරි වෙලාව ප්‍රශ්නයක් ඇහුවත් රුපියල් 500ක් දාක් දීලා මම මේක සමතේටපත් කරනවා. අන්න බලන්න ගාක් දිහා බලනකොට අර පටවි ධාතුවට අනුව චෛතසික 100ක් 200ක් ගලාගෙන එන ඇටි අන්න මේ ගලාගෙන යන ස්වභාවයේ මත සිත පීඨවලා මේ භාවනා යෝගියා තමන්ගේ කය දිහා බලනවා මේ ගලාගෙන යන ස්වභාවයම තමයි මේ කනෙත් පීටලා තියෙන්නේ කනට ඇයෙන සෑම ශබ්දයක්ම ගලාගෙන යනවා ඒ ඇසෙන පණිවිඩයට අනුව සිටිවිලිත් ගලාගෙන යනවා ආපෝ ධාතුව වාගේ සෑම අස්සක් මුල්ලක් ගානේ මේ ආපෝ ගතියට ගලාගෙන යන්න පුළුවන්කම තියෙනවා එහෙනම් මේ රස කියන එකත් ගලාගෙන යනවා මොනවද රස වැදුච්ච ගමන් ලුණු වැදුනා ඇඹුල් වැදුනා මිරිස් රස වැදුනා කාට් රස වැදුනා තිත්ත රස වැදුනා මේක නෙමෙයි යාට වැටෙන්නේ අනේ මේක පොළොස් ව්‍යංජනේ අරි රසයි මේක පරිප්පු මාළුව මේක අරි රසයි කියලා එයාට පරිප්පු පිළිබඳ අවබෝධ ඒ පිළිබඳ සිතිවිලි දාස් ගණන් ගලාගෙන එන්න පටන් ගන්නවා අපි බස් එකේ යනකොට වාඩි වෙලා ඉන්නකොට කවුරු හරි ඇඟේ ඇපි ඇපි ඉන්නවනම් එයාගේ කය අපේ කයත් එක්ක නිතරම ගැටෙනවා නම් ඇඟිල්ලෙන් තල්ලු කරන්නේ නැද්ද? රවලා බලන්නේ නැද්ද? අවවාද කරන්නේ නැද්ද? බැනලා පරුස වචන පාවිච්චි කරන්නේ නැද්ද? එහෙනම් මේ ස්පර්ශය නිසා ගලාගෙන එන ස්වභාවයක් පවතිනවා. ගන්ධය නිසා ගලාගෙන යන ස්වභාවයක් පවතිනවා එක චේතනාවක් ඇති වෙනකොට කරුණු ලක්ෂයක් විතර කතා කරනවා නේද ගිරවා වාගේ එහෙනම් මේ සිත තුළ පවතින චේතනාවට අනුවත් ගලාගෙන එනවා එහෙනම් මේ වැగిරෙන ස්වභාවය ගලාගෙන යන ස්වභාවය මේ ආපෝ ස්වභාවය මේ කයේ ස්වභාවය වශයෙන් සිත පීඨවලා භාවනා කරනවා මේ භාවනා යෝගියාට පෑදිලිවම පේන කාරණාව තමයි මේ හැම දෙයක්ම ගලාගෙන යන ස්වභාවයෙන් යුක්තයි හැම දෙයක්ම වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි එකක් ඇති වුණාම දන්වල් පුරුක් වාගේ එකත් පසකව මේක විශාල ඇලපාරක් වාගේ ගලාගෙන යනවා මේ අවබෝධ ඥාණය පාළ වෙනවා වායෝ ස්වභාවයට අනුව කය බලනකොට මේ භාවනා යෝගියාට පේනවා හැම දෙයක්ම වායුවෙන් ගනුදෙනු කරනවා රූපය රූපය තියන්නේ කොයිද බඹ විස්සකට ඈතින් ඒ රූපය කවුද ගෙනල්ලා හොතලා ඇස්වලට එබුවේ කවුරුත් එබුවේ නෑ එහෙනම් වාතය නේද රූපය ගලාගෙන ආවේ එහෙනම් මේ වාතය මේ අවකාශයේ ગાටයි මටයි අතර බඹ 20ක් දුරයි නම් මේ ඉස් අවකාශය තුලින් මේ ගා කොහමද මගේ ඇහැට පෙනුනේ? ඒක විඥාණයෙන් කොහොමද ප්‍රත්‍යක්ෂ කළේ? එහෙනම් මේ හැම දෙයක්ම වායුවේ ස්වභාවයෙන් යුක්තයි. අසත්පුරුෂයා අපට අවබෝධ වුණේ වායු ස්වභාවයෙන් නැත්නම් අසත්පුරුෂයා අපේ කනේ රිංගුවේවත්, හැයේ රිංගුවේවත්, කට ඇතුළට රිංගුවේවත් නැත. එහෙනම් මේ හැම දෙයක්ම පේන්නේ වායෝ ස්වභාවය තුළින් හැම නාමයකට රූපයකටම වායුවෙන් ගමන් කරන්න පුළුවන්කම තිබුණා. එහෙනම් මගේ කය වායුවෙන් ඇදිලා තියෙනවා. සර්වාංගයේ පුරාම වාතය පවතිනවා. ඒ නිසා තමයි වායු තරලේ මේ ගනුදෙනුව වෙන්නේ කියන අවබෝධ ඥාණය පාළ වෙනවා. මේ භාවනා යෝගියා යම් කිසි දෙයක් ඇයෙනකොට කල්පනා කරනවා අසුවලා මට බැන්නද නෑනේ බනින දෙයාගේ කට ඇතුලේ තියෙන ප්‍රශ්නයන් මට හැෙන්නේ කොහමද මම බඹ දායකට මෙයානේ ඉන්නේ එහෙනම් වායුවෙන් ගලාගෙන ඇවිල්ලා ඒ කම්පණය කන ඇතුලට ඇතුල් වුණා නේද එහෙනම් මගේ කනට මේ වායුවක් වාගේ ගලාගෙන යන ස්වභාවයක් තියෙන්නේ එහෙනම් රස දැනෙනකොට මුළු සර්වාංගේ පුරා ගලාගෙන යනවා වායු ස්වභාවයේ තියෙනවා ඇඟට මොනවා හරි දෙයක් වැදුනාම ස්පර්ශ වුනාම මුළු ඇඟම ඉරි වැටිලා රෝම ටික කෙලින් එනවා. එහෙනම් මේ එක තැනක වැදුනාම කයටම දැනුනේ කොහමද? වායෝ ස්වභාවයෙන් ගලාගෙන යනවා. එහෙනම් මේ විදියට මුළු ਸਰවාංගය තුලම වායෝ ස්වභාවයෙන් බලනකොට මේ භාවනා යෝගියාට වැටහෙනවා හැම තැනක් තුලම මේ ස්වභාවය විතරයි පවතින්නේ එහෙනම් තමන්ගේ කය දිහා බලනකොට සිවුරු හැඳගත්ත ඉස මුඩු කරගත්ත මානෙක් පේන්නේ නැහැ. එයාට පේනවා පටයි වලින් රූපයක් තියෙනවා. ඒ රූපය ඕන වෙලාවක එක අඟලක් එයාට මෙයාට සැලවුණොත් අරූපයක් බවට පත් වෙනවා. නිරෝධ වෙලා යනවා. නැවත මේ භාවනා යෝගියාට වැටහෙනවා තමන්ගේ කය පුරාම තෙතමනය පවතිනවා කොතනින් ඉල් කරත් වායුවේ ගලාගෙන යන ස්වභාවය වාගේ ගලාගෙන යන ලේ ස්වභාවයක් තියෙනවා එහෙනම් ඕනම තැනකින් අපට මේ ආපෝ ධාතු එළියට ගන්න පුළුවන් එහෙනම් ਸਰවාංගයේ පුරාම පිරලා තින්නේ මොනවද ආපෝ ධාතුව එහෙනම් මේ කය පුරා වීදිලා තියෙන ස්වභාවයට අනුව බලනකොට ඒකට අනුව යාට මේ ධර්මතාවය අවබෝධ වෙනවා. වායෝ ස්වභාවයට අනුව සිත පිහිටලා බලනකොට ඒකට අනුව මේ ධර්මතාවය අවබෝධ වෙනවා. දැන් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ බඹයක් විතර උස තියෙන කය මම පටවි ස්වභාවයෙන් බලන්නේ නැහැ ආපෝ ස්වභාවයෙන් බලන්නේ නැහැ වායෝ ස්වභාවයෙන් බලන්නේ මම ආලෝක ස්වභාවයෙන් තේජෝ ස්වභාවයෙන් බලනවායි කියලා බලනකොට මොනවද පේන්නේ අර රූපය ඇවිල්ලා ඇයට වැටිලා කම්පණය වෙලා විශාල රස්නයක් උණුසුමක් ඇති වුණා ඒ නිසා ඒ කම්පණයට චිත්ත වීතියක් ඇදිලා ඒකත් උණුසුමෙන් එළියට විසිරීලා ගියා විශාල තේජෝ ධාතුවක් ගනුදෙනු කළා එහෙනම් කනට එන ශබ්ද නිසා රුධිර පීඩනය වැඩි වෙන්නේ නැද්ද කනට එන ශබ්ද නිසා කම්පණයටපත් වෙන්නේ නැද්ද? කැළඹෙන්නේ නැද්ද? එහෙනම් තේජෝ ධාතුවක් ගනුදෙනු කළා. එහෙනම් ස්පර්ශය තුලින් ඇඟින් බර වෙනවා නම් සෙනෙහස ඇති වෙනවා නම් ආදරය කරුණාව ලෞකික වශයෙන් පාළ වෙනවා නම් ඒ කියන්නේ එතනත් එයා භෞතිකව කටයුතු කරලා උණුසුමක් එතන තියෙනවා ආලෝක ධාතුවට අනුව කය බලනකොට මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලම තේජෝවල ගනුදෙනුවක් පවතිනවා තේජෝ ධාතුව යටිපතුලේ ඉඳලා ඉසමුදුන දක්වාම විසිරිලා පවතිනවා කියන එක මේ භාවනා යෝගියාට වැටෙනවා මේ භාවනා යෝගියාගේ සන්තෝෂය කොච්චරද කියලා කියනවනම් වචන වලින් කියලා නිම කරන්න බැරි තරම් එනා සතරමා භූතයට අනුව මේ කයේ භූත කොටාස අතරට අනුව බලනකොට එක එක භූත කොටාස වලට අනුව තමන්ගේ අඩුපාඩු කොච්චරද කියලා තමන්ට පේන්න පටන් ගන්නවා දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ ඒ භූතය තුල ඒ ඒ සතර මා භූත ස්වභාවය තුල Tamanට තේරුම් ගන්න පුළුවන් වෙච්ච අවබෝධ වෙච්ච ඒ ධර්මතාවයට අනුව සියලෝම කෙලෙස් නිරෝධ කරනවා නිර්වාණයට අදාළ කටයුතු පමණක් කරගන්නවා එහෙම කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පාන්න පුළුවන්කම ලැබෙනවා එහෙනම් මේ භාවනාව තුළ අපි කොමකමක්ද සිදු කළ යුත්තේ යම් කිසි දෙයක් දකිනවනම් මේක පේනවනම් ඇයෙනවනම් දැනෙනවනම් ඇඟෙනවනම් සිතනවනම් වාම අපි කල්පනා කරන්න ඕනේ පටවියට අනුවද මේක දැනෙන්නේ ආපෝ වලට අනුවද දැනෙන්නේ වායෝ වලට අනුවද දැනෙන්නේ තේජෝ වලට අනුව දැනෙන්නේ එහෙනම් ඒ මට්ටමට අනුව තමයි අපේ අවබෝධ ඥාණය තීරණය වෙන්නේ අපි ලබාවු මිනිසත් භවයේ වඩන කමඨානේ ධාරිතාව තීරණය වෙන්නේ ඒ ස්වභාවයන් අතරට සමවැදිලා ඒ ඒ ස්වභාවයන් වල ඉඳගෙන මේක බැලුවොත් එහෙම නැත්නම් අපි තුල තියෙන කෙලෙස් නිර්මාණය වෙන ක්‍රමවේදය ඒක පවතින මූලධර්මය අපට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ එහෙනම් අපි ජීවත් වෙන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ මේ කමඨාන වඩන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ මේ කමඨාන තුල තියෙන යථාර්ථය විද්‍යාව අපි දකින්නට ඕනේ. එහෙනම් මේ භාවනා යෝගියා කල්පනා කරනවා මේ පටවි මට්ටමේ ගනුදෙනු ටික අවබෝධ කරගෙන පටවි මට්ටමෙන් ඇතිවෙන්නා වූ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නිරෝධ කළොත් මට මොනවද වෙන්නේ කියලා බලනකොට මොකවත් වෙන්නේ අය සෝවාන් ඵලයටපත් වෙනවා. එනම් පටවි මට්ටමේ නේද මේ සෑම මිත්‍යා දෘෂ්ටියක්ම තියෙන්නේ. එහෙනම් මේක තුලින් Tamange මනස දකිනවා මේක තුලින් එයා බැඳීම දකිනවා ඇලීම ගැටීම දකිනවා එයා තුල පවතින බලාපොරොත්තු ටික එයා දකිනවා හැම දෙයක්ම නිරෝධ කරනවා එහෙනම් Tamange බඹයක් විතර උස තියෙන කයෙන් මේ ලෝකයේ තියෙන පටවි ස්වභාවයෙන් බලලා පටවි මට්ටමින් ඇසකන දිවනාසය සමසිතට ගනුදෙනු කරන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නිරෝධ කරලා එයා සෝවාන් ඵලයටපත් වෙලා දැන් කල්පනා කරනවා කහේ තියෙන ලේ ධාතුවට අනුව ආපෝ ධාතුවට අනුව මොනවද තියෙන ගනුදෙනු කියලා බලලා ඒකට අනුව ඇතිවෙන ලෝභ දේශ මොහ රාග වෛර කියන අකුසල මූලයෝ ප්‍රවාණය කරනකොට නිරෝධ කරනකොට එයාට සකු르දාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා එහෙනම් නැවත යටිපතුලේ ඉඳලා ඉස මුදුන දක්වා වායෝ තරලයකින් පිරීලා මේක එහෙනම් මේ තරම් වායුවෙන් පිරිච්ච මේ කය වායුවට අනුව බලනකොට හැම දෙයක්ම අණු වලින් වායුවක් වශයෙන් ඇවිල්ලා ගනුදෙනු කරනවා තරංග වලින් ගනුදෙනු කරනවා මේ හැම මොහොතක් තුළම කෙලෙස් ඇති නොවෙන්නට වග බලා ගන්නවා නම් සෝවාන් සකු르දාගාමි වෙච්ච මේ ආර්ය ශ්‍රාවකයා අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්කම ලබනවා. එහෙනම් මේ හැම දෙයක්ම වායු තරලයේ තියෙන ගොඩාක් සියුම් ධර්මතාවයක්. හැම ධර්මතාවයක්ම මෙයා වටාගෙන ඒ ධර්මතාවය නිරෝධ කරනකොට එයා තුල කෙලෙස් නිරෝධ වෙනවා කර්ම නිර්මාණයේ වීමේ ඇකියාව එන්න එන්න දුර්වල වෙනවා ඉපදීමේ අවස්ථාව අයිමි වෙනවා ඒ කියන්නේ අනාගාමි ඵලයටපත් වෙනවා ඒ විතරක් නෙමෙයි මේ භාවනා යෝගියා නැවත කල්පනා කරනවා උණුසුමට අනුව මේ ලෝකයේ මොනවද මේ කයට දැනෙන්නේ ආලෝක ධාතුවට අනුව තේජෝ ධාතුවට අනුව මේ බම්බයක් විතර ඔස තියෙන කය මොනවද ගනුදෙනු කරන්නේ කියලා බලනකොට මේ භාවනා යෝගියාට තේරෙනවා හැම පීඩනයක් තුළම උණුසුමක් පවතිනවා හැම නාමයක් රූපයක් තුළම උණුසුමක් පවතිනවා ලෝභය කියන උණුසුම ద్వේෂය කියන උණුසුම මෝහය කියන උණුසුම රාගය වෛරය කියන උණුසුම එහෙනම් ඒකාන්ත වශයෙන්ම මා මේ උණුසුම නිරෝධ කරන්න ඕනේ තේජෝ මට්ටමින් තියෙන චෛතසික වලින් ගනුදෙනු කරන මේ ගනුදෙනු ටික නිරෝධ කරන්න ඕනේ කියලා ඒ සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නිරෝධ කරනකොට සිතවිලි නවතිනවා ඉපදෙන සිතවිලි අවෝසි කර්ම බවට ඉපදෙන්නේ ඒක තුලින් කිසිම නාම රූප ධර්මතාවයක් ඉපදීමට හේතු වෙච්ච චෛතසිකයක් නිර්මාණය වෙන්නේ නැති නිසා අරියත් බෝධියටපත් වෙනවා එහෙනම් පටවියට අනුව කය බලමු. ආපෝ වලට අනුව කය බලමු. වායෝ වලට අනුව කය බලමු. තේජෝ වලට අනුව කය බලමු කියන තථාගතයන් වහන්සේගේ කායානුපස්සනාව කියන කමඨාන ආරම් බලනකොට අපට පෑදිලිව පේන කාරණාව තමයි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න තථාගතයන් වහන්සේ මේ බඹයක් විතර උස තියෙන කයේ අඩුපාඩු තේරුම් ගන්න අපට උන්වහන්සේගේ ශාසනයේ පිරිනිවන් පාන්න එහෙනම් අවසාන මංගල කරුණ තමයි මේ දේශනා කරලා තියෙන්නේ එහෙනම් මේ භාවනාව එන්න එන්න පටවි මට්ටමින් කායානුපස්සනාවෙන් කෙරිලා ආපෝ ධාතුවට අනුව බලනකොට වේදනානුපස්සනාවෙන් කෙරිලා වායෝ ධාතුවෙන් බලනකොට ධම්මානුපස්සනාවෙන් කෙරිලා තේජෝ ධාතුව එම නැත්තම් චෛතසික වලින් බලනකොට මේක චිත්තානුපස්සනාවෙන් අවසන් වෙනවා සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල අතර තුලින් මේ සත්වයා පිරිනිවන් පාන්න සුදුසුකම් ලබනවා එහෙනම් මේ විදියට අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ මේ සංඥා සංස්කාර ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වය පැවැත්ම පිළිබඳ අපි අවබෝධය ලබාගත යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ කමඨාන අපගේ මිනිසත් භවය තුළ පුරුදු පුහුණු කරලා හරියත් බෝධියටපත් විය යුතුයි. හේතුව සංසාරයේ ගොඩාක් දුකයි. එහෙනම් අපි කිසිම මොහතක ඉපදීමට වැඩ කරන්නේ ඉපදීම නවත්තන්න වැඩ කරනවා නොපවත්මට වැඩ කරනවා කියලා තථාගතයන් වහන්සේගේ ශාසනයට උන්වහන්සේගේ ධර්මතාවයට අපි පොරොන්දුවක් වෙනවා හේතුව සම්බුද්ධ ශාසනය තියෙන්නේ නොපවත්මට වැඩ කරන්න ඉපදීම නවත්තන්න එහෙම නැතුව නැවත නැවත පැවතෙන්න වැඩ කරන්න නෙමෙයි, ඉපදෙන්න වැඩ කරන්න නෙමෙයි. එහෙනම් මේ කමඨාන අපට ලැබිලා අපගේ අවබෝධ ඥාණය වැඩි කළා සතරමා භූතයට අනුව කය බලලා ඒ ඒ භූතයාගේ කෙලෙස් වෙන වෙනම අඳුනාගෙන ඒ ඒ මට්ටම් වල භූතයාගේ කෙලෙස් නිරෝධ කරලා මේ සතර සටිපට්ඨානේ කායානුපස්සනාව තුලින් මේ ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්න තථාගතයන් වහන්සේගේ මහා කරුණාව මේ කායානුපස්සනාවේ 13 වෙනි කමඨාණෙන් අපට ලැබිලා එහෙනම් මේ කමඨාන මේ ධර්ම දේශනාව මේ භාවනාව අපේ සිත්වල නිදම්ගත කරගෙන සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපි වඩනවා නම් මේක පුරුදු පුහුණු කරනවා නම් මේ භවය අවසාන භවය වෙනවාට කිසිම සැකයක් නැහැ. මේ භවයේ අරියත් වෙන එක කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ ධර්ම දේශනාව මේ කමඨාන භාවනාව අපේ සිත්වල හොඳට තැම්පත් කර ගනිමු. නිතර නිතර සීකරමු. නිතර නිතර මෙනෙහි කරමු. අපේ ඇස්වලට කනට දිවට නාසයට සමට සිතට ගෝචර වන සෑම ධර්මතාවයක්ම සතරමා භූතවල ස්වභාවයට අනුව බලනකොට මොන ස්වභාවයේ වරදද වැඩිපුර පේන්නේ ඒ ස්වභාවයට අනුව ඒක අදා ගන්නට ඕනේ මොන මොන ස්වභාවයන් වල අඩුද වැඩිපුර තියෙන්නේ මොන මොන ස්වභාවයන් වල අඩුපාඩුද අඩුවෙන් තියෙන්නේ ඒකත් අපි හදා ගන්නට ඕනේ එහෙනම් සෝවාන් වෙච්ච කෙනා මේ ධාතුන්ගනි කමඨාන වඩනකොට එයා කියනවා පටවි මට්ටමේ මට මොකවත් පේන්නේ නැහනේ. මට පේන්නේ ඔක්කොම ගලාගෙන යන ස්වභාවය එකත් පසක එකක් ගලාගෙන යනවා. එකක් නැසෙනකොට තව එකක් ඉපදෙනවා මේක අර දියැල්ලක් ගලනවා වාගේ සිතවිලි ගලනවා අරියටම අරි එයා සකු르දාගාමි ඵලයට පෙරම් නිසා පාරමිතා වඩන නිසා පටවි මට්ටමේ ස්වභාවයෙන් සිතවිලි පාල වෙන්නේ පටවි මට්ටමේ ස්වභාවයේ අඩුපාඩු පේන්නේ එයාට පේන්නේ ආපෝ මට්ටමේ අඩුපාඩු එහෙනම් වායෝ මට්ටමේ අඩුපාඩු පේනවා ඒ මට්ටමේ අඩුව හදනවා නම් පඨවි මට්ටමේ ආපෝ මට්ටමේ අඩුපාඩු දකින්න ලැබෙන්නේ නැත්නම් එයා අනාගාමි වෙච්ච උත්මය කියන එකට කිසිම සැකයක් නැහැ මේක ධාතුන්වෙනි කමඨානේ සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල හතර මැනගන්න දීපු මිනුම් දණ්ඩක් එහෙනම් මේ කමඨාන අපි නම් වඩනකොට අපට පටවි මට්ටමේ අඩුපාඩු තියෙනවා අපි දැනගන්න ඕනේ තාම සෝවාන් වෙලා නැහැ කියලා. පටවි මට්ටමේ මොකවත් අඩුපාඩු නැත්නම් කිසිම සැකයක් නැහැ. අපි මාර්ගඵලයකටපත් වෙච්ච ආර්ය જાතියේ ඉපදිච්ච ආර්ය ශ්‍රාවකයෙක් එහෙනම් මේ කමඨාන අපගේ ජීවිත කාලය පුරාම ජීවත් වෙන සෑම මොහොතක් පාසාම සතරමා භූතයට අනුව සතරමා ස්වභාවයට අනුව මේ කය බලන්නට ඕනේ. එහෙනම් මේ විදිහට මේ නාම රූප ගනුදෙනු කරනවා නම් මේ විදිහට සෑම මොහොතක් ගන්න ජීවත් වෙනවා නම් ඉපදෙන කර්ම ඉපදෙන්න නොදී නවත්ත ගන්න පුළුවන්. ඉපදෙමින් පවතින කර්ම අවෝසි කර්ම බවට පත් කරන්න පුළුවන් ඉපදෙන්න තියෙන කර්ම ඉපදෙන්න නැතුව අනාගතේම ඒක නිරෝධ කරවන්න පුළුවන් එහෙනම් අපේ භවයේ නවත්තන්න අපි මේ කමඨාන සෑම මොහොතක් ගානේ වඩන්නට ඕනේ සෑම තප්පරයක් ගානේ මේ කමඨාන නිතර නිතර පුරුදු පුහුණු කරන්නට ඕනේ එහෙනම් මේ කමඨාන අපගේ පුණ්‍යක් එත නැමැති සිතේ වපුරාගෙන මේක හොඳට තරේ මතක තියාගෙන මේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ ස්වභාවයන් අතරෙන් හැම දෙයක්ම බලන්න ස්වභාවයන් අතරෙන් හැම දෙයක්ම සවන් දෙන්න ස්වභාවයන් අතරෙන් ගන්ධය ස්පර්ශ කරන්න ස්වභාවයන් අතරෙන් මොන ස්වභාවය තුළද මම කතා කරන්නේ කියලා සීයෙන් ඒ ස්වභාවය ගැන දැනගෙන කතා කරන්න ස්වභාවයන් අතර තුල සීයෙන් ඉඳගෙන සෑම ආහාර පානයකම රසක බලන්න ස්වභාවයන් අතර පිළිබඳ සීය පීඨ වාගෙන සෑම ඉරියව්වකම කටයුත්තකම නිරත වෙන්න තමන්ගේ චෛතසික හැම එකක්ම ස්වභාවයන් අතර තුල සිය පීඨවාගෙන කල්පනා කරන්න. එතකොට තේරෙනවා දැක්ක දේ පටවියට සම්බන්ධයි. මේ දැක්ක දේ ආපෝ සම්බන්ධයි. මේක වායෝ සම්බන්ධයි. මේක තේජෝ සම්බන්ධයි කියලා අපේ කායික චර්යාවේ මට්ටම තරාතිරම කෙලෙස් ඇති වෙන නැති වෙන ක්‍රමවේද පිළිබඳව විශාල අවබෝධයක් අපට ඇති වෙනවා එහෙනම් චෛතසික දිහා බලනකොට මේ සිතවිල්ල පටවියක්ද ආපෝද වායෝද තේජෝද කියලා අපිට තේරුම් අරගෙන මේක සකු르දාගාමි අඩුවා කණාගාමි අඩුවා සෝවාන් අඩුවා කියලා අපේ අඩුව මොන වර්ගයේ අඩුවක්ද මොන මාර්ග ඵලයේ සම්බන්ධ කෙලෙසයක්ද කියන එක අපට තේරුම් ගන්න පුළුවන් එහෙනම් සම්පූර්ණම ඒ ඒ ස්වභාවයට අනුව ඒ ඒ භූතයාගේ ස්වභාවයට අනුව මේක නිරෝධ වුණාට පස්සේ ඒ ස්වභාවයෙන් අඩුවක් නැත්තම් ඒ ඵලයටපත් වෙලා එහෙම නැත්තම් පුතුජන ස්වභාවය තුළ ස්වභාවයන් අතරෙම අඩු තියෙනවා නම් සකු르දාගාමි වෙන්න මේක මගේ අඩුවක් සෝවාන් වෙන්න මේක මගේ අඩුවක් අනාගාමි වෙන්න මේක මගේ අඩුවක් රාත් වෙන්න මේක මගේ අඩුවක් කියලා පුතුජනයාට පුළුවන් මාර්ගඵල හත හතරම එකපාරට ලැබෙන්න පියවරෙන් පියවරට ලැබෙන්න Taman කැමති මාර්ගඵලයටපත් වෙන්න ඒ ඒ ඵලවලට අදාළ අඩුපාඩු වෙන වෙනම ලයිස්තු ගත කරලා වෙන වෙනම අඳුනාගෙන නිරෝධ කරගෙන ඒ ඒ ඵලවලටපත් වෙන්න එහෙනම් මට්ටම් අතර තුලම තියෙන අඩුපාඩු ඔක්කොම එකපාරට අදනවා නම් සෑම තප්පරය ගානේ ස්වභාවයන් අතරේම කෙලස් ටික නිරෝධ කරනවා නම් එහි භික්ෂුභාවයටපත් වෙනවා හේතුව සතරමා භූතයගෙන් නිර්මාණය වෙච්ච මේ කය තුල සතරමා භූත ස්වභාවයේ කෙලස් නැත්තම් එයාට ඉපදෙන්න නැවත භවයක් නැහැ කිසිම හේතුවක් නැහැ මේ සංසාරේ ඉපදිලා දුක් විඳින්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ බලනවා මෙයාට කිසිම කෙලෙසයක් නැහැ. සේරම නිරෝධ කරගෙන හරියත් බෝධියට ඇවිල්ලා කෙලස් ටික ඔක්කොම නිරෝධ වෙලා වැඩ ටික නිමා වෙලා එහෙනම් මහානමේ එව කියනකොටම වැඩ නිමා වෙලා නිසා එයා තුළ තියෙන අරියත් ස්වභාවය මතුවලා එළියට පටන් ගන්නවා තථාගතයන් වහන්සේ ඉදිරියට යන්න එහෙනම් මේ විදියට අපි තුල පවතින ස්වභාවයන් අතර පිළිබඳව මේ කමඨාන සෑම මොහොතක් ගානේ වඩලා සතරමා භූත තුල තියෙන සතරමා ස්වභාවයන් පිළිබඳ ප්‍රඥාව ලබලා අවබෝධය ලබලා සෑම අඩුවක්ම මොන මොන භූතයාගේ ස්වභාවය අඩුවක්ද කියලා තේරුම් අරගෙන අද ඉඳලා නිරෝධ කරමු මේ වස්සාන කාලයේ විශේෂ කමඨාණක් තථාගතයන් වහන්සේ දේශනා කළා අපගේ භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයාට මොනතරම් අනුකම්පාවෙන් මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළසේක්ද කියන එක මෙවැනි කමඨාන් වලින් අපට පෑදෙලි එහෙනම් අදත් තථාගතයන් වහන්සේ අපි සමග උන්වහන්සේගේ ධර්මයේ කරන කොටගෙන ජීවමාන වැඩ වාසය කරනවා භාග්‍යතුන් වහන්සේගේ පරිණිරවාණය කිසිම කෙනෙකුට තීරණය කරන්න බෑ. ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය අපි තුල පවතින තාක්කල් ඒ භාග්‍යත් වූ හරියත් වූ තථාගතයන් වහන්සේ අද ජීවමානයි. මේ ශාසනය පවතින තාක්කල් තථාගතයන් වහන්සේ ජීවමානයි. මේ ධර්මතාවයේ කමඨාන වඩලා සෝවාන් සකු르දාගාමි අනාගාමි හරියත් කියන මාර්ගඵලලාභී උත්තමයෝ ඉන්න තාක්කල් තථාගතයන් වහන්සේ ජීවමානයි එහෙනම් මේ වගේ සුන්දර ධර්මයක් අපට දේශනා කරලා මේ වගේ කමඨානක් දේශනා කරලා තථාගතයන් වහන්සේ අපට මේ විශ්වය ආරණ්‍යයක් බවට පත් කළා මේක ජේතවනා රාමයක් බවට පත් කළා සුණාපරන්තියේ පුන්න මාරාතන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට අපිව පත් කළා. එහෙනම් මේ හැම ලෝභ දේශ මොහ රාග වෛර පිරිච්ච මේ ලෝකේ ජේතවනාරාමයක් වාගේ හදාගෙන මේ සතරමා භූත ස්වභාව තුලින් අට ගන්නා වූ ක්ලේශ පිළිබඳ නිරෝධගාමි ප්‍රතිපදාව අපි පුරුදු කරන්න ඕනේ. මජ්ක්‍ධිමා ප්‍රතිපදාන යෝගයේ අන්තය වඩන්නට ඕනේ. එහෙනම් අපට තථාගතයන් වහන්සේ මේ ඉන්න ඉන්න තැන්වලම ජේතවනාරාමයේ අද වඩලා පූජා කරලා එනං එදා තථාගතයන් වහන්සේගෙන් කමඨාන් අරගෙන තපෝවනයේට ගින් හරියත් බෝධියටපත් වෙච්ච ඒ මහා ශ්‍රමණයන් වහන්සේලා වාගේ මේක තපෝවනය කරගනිමු මේ සතරමා භූත නිසා ඇතිවෙනා වූ කෙලෙස් ඒ ඒ වර්ග වශයෙන් කාණ්ඩ වශයෙන් කොටස් වශයෙන් වෙන්වෙන් වශයෙන් දැකලා නිරෝධ කරලා මේ තපෝවනය අපගේ අවසාන වනය මේ ලබාපු මිනිසත් භවය අපේ අව අවසාන මිනිසත් භවය මේ වස්සානය වැඩ නිමා වෙන විමුක්තියටපත් වෙන වස්සානය කියන අදිස්ථාන සිත ඒ පාරමිතා අදිස්ථානය ඇති කරගෙන මේ කමඨාන මේ තප්පරේ ඉඳලා වඩලා නිතර නිතර මෙනෙහි කරලා සෑම මොහොතක් ගානේ මේ කමඨාන තුලම ජීවත් වෙලා ඒ කාන්ත වශයෙන් මේ ලබාපු මිනිසත් භවයේ ඉතුරු වෙලා තින ආයස කාලය තුල අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න සතර සටිපට්ඨානයේ මේ කමඨාන අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න